අධ්‍යක්ෂක මණ්ඩල අනුමැතියක් දැන් ලැබිලා තියෙනවා. දැන් කැබිනට් අනුමැතිය සහ භාණ්ඩාගාර අනුමැතියටයි යා යුතුව තියෙන්නේ. ඉදිරි සතිය ඇතුළත භාණ්ඩාගාර අනුමැතිය සහ කැබිනට් අනුමැතිය ලබා දෙන්න කියන ඉල්ලීමයි අපි කරන්නේ. පෙබරවාරි මාසයේ වැටුපටවත් නව වැටුප ලැබෙන්නේ නැත්නම් ජල සම්පාදන මණ්ඩලයේ සියලු වෘත්ති සමිති එකතු වෙලා වැඩ වර්ධනයක් දක්වා යන වෘත්ති ක්‍රියාමාර්ගයකට යන්නයි තීරණය කරලා තියෙන්නේ. හිටපු අපේ විනිශ්චයකාරවරයා සේවය ඉවත් කරලා තව කෙනෙක් පත් කරලා එයා විසාම ගන්වලා නව අපේ විනිශ්චයකාරවරයෙකු දවස් දෙකක් ඇතුළත කරපු රජයක් මේ රජයේ එහෙමනම් මේ සතියක් ඇතුළත මේ ලබා නොදීමට හේතුවක් නැහැ